මට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි දැන් අර ත්‍රි හේතුක කුසලයක් නම් අපි කරගන්න අපි දැන් කුසල කුසලයක් කරාම ඒක ත්‍රි හේතුක වෙන්නකොට බලපානව නේද ඒක සාධකයක් විදිහට අපි කරාට පස්සේ ඒක ගැන පසුතැවෙනවද කියන එක ඒක සාධකයක් විදිහට බලන බැලෙනවනේ නේද එතකොට දැන් එහෙම නෙමෙයි. ත්‍රි හේතුක වෙන්න බලපාන්නේ කරන මොහොතේ ඥාන සංප්‍රයුක්තව සිද්ධ කිරීම. ඒ කියන්නේ අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් දෙක තමයි ගොඩක් අපේ කුසල් සිත් වලට එදෙනකොට ත්‍රි හේතුකයි. ත්‍රි හේතුක වෙන්නේ එතන අමෝහයවත් ප්‍රඥාවත් එදෙනවා. ඒක පින්කම කරන මොහොතේ තමයි යෙදෙන්න හැබැයි මේ පින්කම කරන මොහොතේ යෙදෙනවා වගේම පින්කමට කලිනුත් පසුවත් අවස්ථා තුනේදීම ප්‍රඥාව යෙදුනොත් ඒක වඩා ශක්තිමත් ඒක වඩා බලවත් හැබැයි පස්සේ පසුතැවීම ඇති වුණා වුණත් අර කරපු මොහොතේ ප්‍රඥාව යෙදුණා නම් ඒක ත්‍රි හේතුක කුසලයක් තමයි හැබැයි පස්සේ පසුතැවුණොත් අර කුසලයේ ශක්තිය හීන එතකොට ඒක ඒක ප්‍රබල විපාකයක් ඇති කරන්න සමත් වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ. නැත්තම් ත්‍රි හේතුක වෙන්නේ මුලැමැදාග පූර්ව මුංචන අප්‍ර කියන අවස්ථා තුන අනුව නෙමෙයි. ඒකට කියන්නේ තුන්සිත පහදවාගෙන පින්කම් කරනවා. තුන්සිත කියලා කියන්නේ පූර්ව මුංචන අපරේ. එතකොට ඒ තුන්සිතම ශක්තිමත් වුනහම තමයි මේක බලවත් වෙන්නේ. හැබැයි ත්‍රි හේතුක කියන්නේ ඒක නෙමේ. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තුන යෙදී. ඒක කාරණා දෙකක්. එතකොට එහෙම එතකොට දැන් අර මේ දැන් ජනක කර්මයක් වගේ වෙලා දැන් ඊළඟ තැනක සුගතියක හරි හොඳ තැනක උපදින්න ත්‍රි හේතුක සිත බලපානවා කියන එකේදී දැන් අර දැන් කරන අවස්ථාවේ දැන් ඒක ලෝභ අලෝභ දේශ ඒ මූල තුන හොඳ මූල තුනෙන් කරෝතින් ත්‍රි හේතුක වෙන වෙන එකක් කරා නම් ඒක ජනක කර්මයක් විදිහට බලපානවා දැන් හැබැයි අර දැන් පස්සේදී අපිට ඒක ඒක ගැන දුර්වල අදහසක් හරි පසුතැවීමක් හරි ආවොතින් ඒකමද දුර්වල වෙන්නේ නැත්නම් ඒක ඒක අර ජනක කර්ම දුර්වල කරලා අපිට දැන් ඒ වගේ එකක් අපිට අර ප්‍රඥාව හීන වුණොත් ඒක ජනක විපාකයට බලපාන්නේ නැතුව ඒක ද්වි හේතුක විපාකයක් පමණක් ඇති කරනවා. දැන් අ හේතුක විපාක ඇති කරන්නේත් එහෙමනේ. අහේතුක අහේතුක කියලා කුසල් වර්ගයක් නැහැනේ. කුසලය ද්වි හේතුක හෝ ත්‍රි හේතුක. හැබැයි ද්වි හේතුක කුසලය දුර්වල වුණාම තමයි අහේතුක විපාක ඇති කරන්නේ. එතකොට අර හේතු දෙකම හැලෙනවා විපාකේ. ඒ වගේ යම් කෙනෙකුට කරද්දී ප්‍රඥාව යෙදුනට ඒ ප්‍රඥාව දුර්වල නම් පසුව කරන කියන දේවල් වලින් තව දුරටත් ඒක දුර්වල වෙනවා නම් උත්පත්තියේදී ජනක ප්‍රතිසන්ද විපාකයක් හැටියට ජනක කර්මයක් හැටියට ඒක විපාක දෙනකොට එතන අර දුර්වල ප්‍රඥාව හැලිලා අලෝභ ද්වේෂ දෙක විතරක් ඇදලා ද්වි හේතුක වේදෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. දැන් මේක අහන්න මම ගොඩක්ම හේතුනේ මේ අපි දැන් දාන දෙන වගේ අවස්ථාවලදී ඒ කියන්නේ ගොඩක් පිරිසක් සම්බන්ධ වෙලා මෙහෙම මේ මේක දැන් දැන් මම තනියම මම කරන මම විතරක් දැන් සම්බන්ධ වෙලා කරන වෙලාවල්වලදී ඒ වෙච්ච එක ගැන කිසිම දවසක එහෙම කරපු කිසිම දෙයක පසුතැවීමක් අද වෙනකන් දැනෙලා නැහැ. හැබැයි පිරිසක් සම්බන්ධ කරන් දෙන දාන වගේ අවස්ථාවල්වලදී ඇත්තටම මේ මම දීපු දේ ගැනවත් හාමුදුරුවෝ ගැන අපරසාදයක්වත් ඒ කිසි දෙයක් ගැන හාමුදුරුවත් මමවත් දීපු දෙය ගැනවත් නෙමෙයි අර ඇවිල්ලා ඉන්න පිරිස එක එක විදිහට එක එක හැසිරීම් දැන් කියනකෝ අම්මා කියනවා මට පිරිකර ටික පූජා කරන්න දුන්නේ නැහැ අන්න ඔය වගේ නිකන් අර ඒ වෙනොත් අපි කරන කුසලයට යම් බාධකයක් වෙනවා අපි ඒක අරගෙන හිතනලක් කරගත්තොත් මොකද අවසානයේ අපට ද්වේෂය ඇති වෙන්නේ දාන මේ දානෝපකරණ ගැනද ප්‍රතිග්‍රාහකයා ගැනද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ ද්වේෂය ඇති වෙන්නේ අපේ හිතේනේ දැන් අර කුසල්සිත ඇති වුනේ අපේම මනසනේ දැන් මේ ද්වේෂය ඇතිලා කිලිටි වෙන්නේ අපේ මනස. එතකොට ඒ පසුව පසුව ඇති වෙන මනෝභාවයන් අර මුල් එක දුර්වල කරන්න හේතු වෙන මොකද මේකම සිද්ධිය සම්බන්ධ වන මේවා ක්‍රියාත්මක වෙන්නේ වෙනම සිද්ධියක් සම්බන්ධව ඇති වුණා වුණත් ආසන්න වශයෙන් ඇති වෙන මනෝභාවයන් අරවට යම් බලපෑමක් ඇති කරනවා. එකම කුසලයක් කරාම මරණ මොහොත දක්වාම ඒ කුසලය අපි පවත්වාගෙන යන්න ඕනේ පසුතැවීම් වෙන අවස්ථාවක් මතු නොවන විදිහට මේ විදිහට බැලුවා නේද අඩුයි දැන් අපි ගොඩක් වෙලාවට ධර්ම දේශනාවලදී කියා දෙනවා මරණාසන්නයේදී සිහි කරන්න හොඳ කුසලයක් අවදි කරගන්න මතු කරගන්න. ඉතින් එහෙම මතු කරගන්න කල්පනා කළාම අනිත් අයට කෙසේ වෙතත් අපට වුණත් කල්පනා කළාම කොතෙක් කුසල් කරලා තිබුණත් ඒවා ඔය වගේ පොඩි පොඩි පළුදු. ඉතින් එහෙනම් paludu නැති කුසලයක් තෝරගන්න ටිකක් වෙහෙසෙන්න ඕන. වෙහෙසිලා උත්සාහ කරලා කල්පනා කරලා හොඳ පිරිසිදු කුසලයක් ඕන මරණ මොහොතේ සිහි කරන්න මතු කරගන්න. එහෙම නැති වුණොත් අපේ මනසේ දුර්වලකම තමයි අර කුණු කුණු ගොඩනේ අල්ලගන්නේ. ඒ නිසා කුසලයේ පැත්තකින් තියෙද්දී අර පසුතැවිච්ච කැටිච්ච තැන් තමයි මතු කරගන්නේ. ඒක හානියක්.